අවසරයි ස්වාමීන් වහන්ස තව ප්‍රශ්නයක් අහලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්ස භික්ෂා දාණය යනු භික්ෂූන්ට පිරිනමන දාණයද කියලා ඊටට ඒකේ තව ප්‍රශ්නයක් හැටියට මේ මේ තව පොඩි කොටසක් හැටියට කියලා තියෙනවා පසුගිය සතියේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන සේක්වා කියලා භික්ෂා දාණය කියලා කියන්නේ දැන් පින්ඩ පාතේ වඩිලා වැඩලා අහම ලැබෙන දාණයටත් භික්ෂා දාණය කියලා කියනවා. සමස්තයක් හැටියට භික්ෂූන්ට දෙන දාණයටත් භික්ෂා දාණය කියලා ওই දෙකටම පොදුවේ වචනය පාවිච්චි වෙනවා.